නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පෙරවන් සරණයි සුපින්වත් සියලු දෙනාටම විසුද්ධි මාර්ගයේ ඇසුරෙන් විසුද්ධි මාර්ගයේ මුලපට මුලපටන් විස්තර විවරණය කරමින් පැහැදිලි කරගෙන එන මේ අමත පදං දේශනා මාලාවේ අපි අදත් තවත් දේශනාවක් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඒ අනුව විශේෂදි මාර්ගය මුලපටන් අපි විස්තර විවරණය කරමින් එන අතර වාරයේ ශීල නිර්දේශය අවසන් කරලා දුතාංග නිර්දේශය තමයි අපි මේ මොහොතේදී සිටින්නේ. ඒ නිසා ඒ දුතාංග නිර්දේශයේ අපි පිළිවෙලින් දුතාංග කිහිපයක් පැහැදිලි කරගෙන ආවා. පසුගිය වැඩසටහනෙන් අපි ආරණ්‍යකාංගය කියන දුතාංගය පැහැදිලි කරලා දැන් අපි මේ සතියේ අද මේ වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුක්කමූලිකාංගය සහ අභෝකාශකාංගය කියන දුතාංග දෙක පිළිබඳව. අපි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ මේ නිවන් මාර්ගයේ ගමන් කරනකොට ඒ නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් වශයෙන් භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළ මේ අල්පේච්ඡතා ආදී ගුණධර්ම සම්පාදනය කරගන්නා ක්‍රියාමාර්ගයේ ඒ ක්‍රියාවලියේ වික්ෂුන් වහන්සේලාට තමන්ගේ මේ අල්පේච්ඡතා ආදී ගුණධර්ම සම්පාදනය කරගනු පිණිස පුරන්නත් පුළුවන් සමාදන් වී ආරක්ෂා කරන්න පුළුවන් ගුණධර්ම සමුදායක් තමයි මේ දුතාංග කියලා කියන්නේ. මේ දුතාංග පරිහරණය අතීතයේ විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු සමයේ වික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් පරිශීලනය කරපු බව අපට ත්‍රිපිටකයේ පෙළ අර්ථ කතා ඇසුරෙන් අපිට හඳුන ගන්න ලැබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ද්වීපයේදී පවා අතීතයේ අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය වැනි මේ අතීත යුගවල මහරහතන් වහන්සේලා වැඩ හිටපු කාලවල වික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් මේ ගුණධර්ම සම්පාදනය කරගෙන Tamanගේ නිවන් මාර්ගයේ ගමන් කරපු බව අපිට පෙළ අර්ථ කතා විශේෂයෙන්ම අර්ථ කතා ඇසුරෙන් අපිට හඳුනා ගන්න පුළුවන් අර්ථ කතා සහ ටීකා ඇසුරෙන්. එතකොට ඒ අතීතයේ අපේ මහරහතන් වහන්සේලා අතීත අපේ වික්ෂුන් වහන්සේලා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ අල්පේච්ඡතා ආදී ගුණධර්ම Tamanගේ චිත්ත સંතානය තුල වර්ධනය කරගන්නට ඊ타ත්ම උනන්දුවෙන් මේ ආරක්ෂා කරපු මේ ගුණාංග අතරේ මේ දුතාංග නිර්දේශය අපිට හමු වෙන ඇතැම් දුතාංග තියෙනවා බැලූ බැල්මට කෙනෙකුට හිතෙනවා මේක හරි දුෂ්කර දෙයක්. ඇයි මේ වාගේ දුක් ප්‍රතිපදාවක යෙදෙන්නේ කියලා. ඒ ප්‍රතිපදාව ගැන නාගසේන මහරහතන් වහන්සේ වරක් නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා වරක් අහන ප්‍රශ්නයකට උන්වහන්සේ උත්තර දෙනවා මේ ප්‍රතිපදාව හැම කෙනෙක්ම මේ සසරෙන් ඈතර වීම කටයුතු සඳහා කවදා හෝ දවසක සම්පාදනය කරන්න. එතකොට අපට සමහර වෙලාවට අද පැවිදි වෙලා මේ රකින්න ගුණධර්ම උත්කෘෂ්ඨ මට්ටමෙන් නැතත් යම් මට්ටමකින් කවදා හෝ සම්පාදනය කර ගැනීම තුළ තමයි අපේ නිවන් මාර්ගය සම්පාදනය වෙන්නේ. ඒක සමහර වෙලාවට මේ ආත්මය වෙන්න පුළුවන් වෙන මීට ඉහත ආත්මයකදී වෙන්න පුළුවන් අපි මේ ගුණධර්ම සම්පාදනය කරලා තියෙනවා. ඒ ගුණධර්ම සම්පාදනය කරගෙන පෝෂණය වෙච්ච ගුණධර්මයන්ගෙන් පරිපෝෂිත වෙච්ච චිත්ත සංසානයක් තමයි නිවන කරා ගමන් කරන්නේ. ඒ නිවන කරා යන ගමනේදී අපිට මේ හැම සියලු ගුණධර්ම එකසේම උපකාරී වෙනස් පවතනවා කියන එකයි සඳහන් වෙන්නේ. ඉතින් මේ නිසා අපි මේ දුතාංග පරිහරණය ආදී පිළිබඳව ඉගෙන ගන්න එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපිට අද වර්තමානයේ භික්ෂුන් වහන්සේලා සමහර කෙනෙක් මේ බඳු දුතාංග පරිහරණයේ යෙදෙනවා. තව සමහර කෙනෙක් මේ දුතාංග පරිහරණය කරන්නේ නැහැ වෙන්න පුළුවන්. නමුත් මේ ශාසනයේ පිළිවෙත් ගුණධර්මයන් පුරන භික්ෂුන් වහන්සේ කෙනෙක් පිළිබඳව අපි දැනගෙන ඉන්න එක අපට කවදට හෝ උපකාරී වෙනවා කියලා. අපිටත් මේ ශාසනයේ ගුණධර්ම පුරන්න ලැබෙනවා නම් මේ ජීවිතේ අපට එදාට මේ ගුණධර්ම සම්පාදනය කරගන්නට මේ ඉගෙන ගන්න ඉගෙන ගැනීම හැදෑරීම අපිට උපකාරී වෙන ස්වභාවයෙන්. එහෙම නැත්නම් අපිට මින් පසු තවදුරටත් මේ සසරේ අපිට ගමන් කරන්න සිදු වුණොත් ඒ සසරේ ගමන් කරන අවස්ථාවකදී උනත් අපිට මේ පැවිදි ගුණධර්මයන් සම්පාදනය කරගන්න මේ ගුණධර්ම අපට උපකාරයි. එහෙමත් ඊටත් අමතරව භික්ෂුන් වහන්සේලාගේ මේ අල්පේච්ඡතා ආදී ප්‍රතිපදාවලට අනුලොම් ප්‍රතිපදාවක් අනුගමනය කරලා ගිහි උදවියට නමුත් මේ නිවන් මාර්ග සම්පාදනය කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ කියන ආනිසංස පක්ෂය බලලා මේ ආනිසංස නිසාවෙන් තමයි අපි මේ විෂදි මාර්ගය මේ තරම් විස්තරාත්මක වශයෙන් අපි කතා කරන්නේ. මේ කතා කරලා මේ කරුණු ටික මේ ධර්ම දැනුම අපත් සමග එකතු වීම තුළ අපේ නිවන් මාර්ගයේ වටිනා කියන ගුණධර්ම අපිට සම්පාදනය කරගන්න අවශ්‍ය පසුබිම ලැබෙනවා. ඒ නිසා මේ ගුණධර්ම පිළිබඳව අපි තව තවත් කර්මකාරණා එකතු කරගෙන තව තවත් කර්මකාරණා හොයලා දැනුම අවබෝධය වැඩි කරගන්න පුළුවන් නම් ඒක තුළ තමයි අපිට මේ නිවන් මාර්ග ශක්තිමත් ශක්තිමත් කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා ඒ අදහසින් යුතුව අපි මේ පැහැදිලි කරගෙන යන ගමනේ අපි පසුගිය වැඩසටහනින් සාකච්ඡා කරේ ආරණ්‍යකාංගය කියන දුතාංගය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාළ නිශ්්‍රය ධර්මයක් වන රුක්ක මූලිකය රුක්ක මූලික සෙනසුන පරිහරණය කරන්නේ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළමු ඒ අනුව රුක්ක මූලිකාංගය පිළිබඳව විෂදි මාර්ගයේ එන පැහැදිලි කිරීම තමයි අපි අද මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ රුක්ක මූලිකාංගය කියන දුතාංගය පැනෙවුවහම ඒ පිළිබඳව බුදු වූ සාචාර්යයන් වහන්සේ අපට දක්වනවා රුක්ක මූලිකාංගම්පි චන්නම් පටික්කිපාමි රුක්ක මූලිකාංගම් සමාදියාමීති ඉමේසං අඤ්‍යතර වචනේන සමාදින්නම් හෝති මේ රුක්ක මූලිකාංගයත් සමාදන් වන ආකාරයේ පතන් මේ සමාදන් වීම විධාන ප්‍රභේද දෙහෙද ආනිසංස වර්ණනාව විසුද්ධි මාර්ගයේ ආරම්භ කරනවා. ඒ අනුව රුකු මූලිකාංගය කියලා කියන්නේ මොකක්ද කියලා අපි කෙටියෙන් සඳහන් කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ මේ නිශ්‍රේ ධර්මයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හැම භික්ෂුන් වහන්සේ කෙනෙක් පිළිබඳවම රුක්ක මූලික රුක්ක මූල සේනාසනන් නිස්සාය පබ්බජ්ජා පැවිද්ද රුක්මුල් සෙනසුන අසුරු කරගෙනයි තියෙන්නේ. තත තේයාව ජීවං උස්සාහෝ කරණීය. කරණීය. මේ භික්ෂුන් වහන්සේලා රුක්මුල් සෙනසුන පිළිබඳව උත්සාහවත් වෙන්න ඕනේ. අතිරේක ලාභෝ විහාරෝ අඩ්ඩයෝගෝ පාසාදෝ සම්මියං ගුහ. මේ අතිරේක ලාභ විදිහට විහාර අඩ්ඩයෝග පාසාද යනාදී සෙනසුන් භික්ෂුන් වහන්සේලාට පරිහරණය කරන්න පුළුවන්. ඒතර අපට දායක පාර්ශවයක් කුටි සෙනසුනක් හදලා දෙනවා නම් හදාපු කුටිසනසම ප්‍රත්‍ය වාසය කරන්න ලැබෙනවා නම් මේක අපිට අතිරේක ලාභයක්. භික්ෂුවක් එහෙම නැහැ කියලා කනස්සල්ලකටපත් වෙන්න අවශ්‍ය නැහැ. රුක්මුල් සෙනසන ඇසුරු කරගෙන වාසය කරන්න හැකියාවක් තිබිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ විදිහට වෘක්ෂ මූලයක වාසය කිරීමට කියන රුක්ක මූල කියලා. ඒබඳු රුක්ක මූල වාසයක් තියෙන භික්ෂුන් වහන්සේට කියන රුක්ක මූලික කියලා. ඒ රුක්ක මූලික භික්ෂුන් වහන්සේගේ දොතාංගය තමයි රූප මූලිකාංගය කියලා මේ කියන්නේ. ඒ අනුව කොහොමද රුක්ක මූලිකාංගේ සමාදන් වෙන්නේ? චන්නම් පටික්කිපාමි රුක්ක මූලිකාංගන් සමාදියාමීති ඉමේසං අඤ්‍යතර වචනේන සමාදින්නම් හෝති. අපට පුදුගෝසාචාර්යයන් වහන්සේ සඳහන් කරනවා චන්නම් පටික්කිපාමි රුක්ක මූලිකාංගන් සමාදියාමි කියන මෙන්න මේ වචනයෙන් මෙන්න මේ වාක්‍යයෙන් වාක්‍ය දෙකක් තිබෙනවා මෙතන. මේ වාක්‍ය දෙක අතරින් කවර හෝ වාක්‍යයකින් රුක්ක මූලිකාංගේ සමාදන් වෙන්න පුළුවන් කියන්නේ. චන්නම් පටික්කාමී කියලා කියන්නේ සෙවිලි කරපු ගයක් අතහරින කියන කාරණය. රුක්ක මූලිකාංගන් සමාදියාමි කියලා කියන්නේ වෘක්ෂ මූලිකාංගයේ සමාදන් වීම කියන කාරණය. ඒතර මේ කවර හෝ වාක්‍යයකින් රුක්ක මූලිකාංගේ සමාදන් වෙන්න පුළුවන්. මේ වාක්‍ය දෙකම කීවත් වැරද්දක් නෑ රුක්ක මූලිකාංගේ සමාදන් වෙන්න පුළුවන්. ඒ රුක්කමූලිකාංගේ සමාදන් වුණු භික්ෂුව කොහොමද හැසිරිය යුත්තේ කියන විධානය අපිට සඳහන් කරනවා. තේන පන රුක්කමූලිකේන ඒ රුක්කමූලිකයා විසින් සීමන්තරික රුක්කං සීමන්තරික රුක්ක කියලා කියන්නේ රාජ්‍ය සීමා දෙකක් අතර තියෙන වෘක්ෂය. රාජ්‍යයන් දෙකක් බෙදෙන තැනක දැන් අපි ලංකාව වාගේ නම් රාජ්‍ය බෙදෙන්නේ නැහැ. හැබැයි ගොඩබිමින් මේ රාජ්‍ය දෙකට බෙදෙන තැනක නම් මේ සීමාවක තියෙන ගහක් සූක්ෂම මූලිකය තෝරගන්න එපා කියලා කියනවා. ඒ වගේම චේතිය රුක්කම් චෛත්‍ය වෘක්ෂ තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු වන්දනාමාන කරන වෘක්ෂ තියෙනවා. සමහර වෙලාවට පාරවල් අයිනේ තියෙන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටිකක් ඇතුළක වෙන්න පුළුවන්. මිනිස්සු නිරන්තරයෙන් ඇවිල්ලා වන්දනාමාන කරනවා මෙතෙන්ට. පහන් පත්තු කරනවා, මල් පූජා තියනවා, බෝධි පූජා පවත්වනවා. මේ ආදී නොඑක් නොඑක් පුද සත්කාර කරන වන්දනාමාන කරන වෘක්ෂයක් රුක්ක මූලිකාංගය රුක්ක මූලිකාංගය රකින්න භික්ෂුවක් තමන්ගේ රුක්ක මූලිකාංගය පිණිස තෝරගන්න එපා කියලා කියනවා. ඒ වගේම නීයාසරුක්කම් නීයාසරුක්කම් කියලා කියන්නේ සමහර ගස් තියෙන මේ ගස් වලින් ලාටු වැගෑරෙන. ඒ බඳු ලාටු වැගෑරෙන ගසක් යට ඉන්නකොට මේ භික්ෂුන් වහන්සේට අපහසුයි. දැන් උදාහරණයක් විදිහට කජු ගස් වාගේ ඇතැම් ගස් යට නිතරම මේ ගස් වලින් කිරි වැටිලා ලාට් විදිහට වැටිලා බිම තියෙන්න පුළුවන්. ඒතර භික්ෂුන් වහන්සේ මේ ගහක් මුල වැඩ හිටියොත් උන්වහන්සේගේ සිවුරු ආදී නිරන්තරයෙන්ම අපිරිසිදු භාවයටපත් වෙන්න අපවිත්‍ර වෙන්න මේ දස ලාටු ආදී හේතු වෙන්න පුළුවන්. ඒ නිසා එබඳු නීයාස වෘක්ෂයක් ලාටු ආදියක් වැగిරෙන වෘක්ෂයක් තෝරගන්න එපා කියනවා. ඵල රුක්කම්. ගෙඩි හරි ගිහිලා තියෙන ගසක් ගසක්. සමහර ගස් තියෙනවා ගෙඩි හරි ගියාම බොහෝ සෙයින් සතුන්ගේ බලපෑමට ලක් වෙනවා. ඒ වගේ මිනිස්සුත් වෙනවා මේ ගෙඩි කන්න, ගෙඩි කඩා ගන්න. සමහර වෙලාවට අපි තුමු අඹ ගස් වගේ ගස් නිරන්තරයෙන් මිනිස්සු හොඳට අඹ හරි ගිහිල්ලා තියෙනවනේ මිනිස්සු එනවා මේ ගෙඩි කඩා ගන්න. එහෙමත් නැත්නම් රිලව් වඳුරන් ආදි සත්ත්වයන් එනවා. කොස් ගස් මේ වගේ දේවල් නිතරම සත්තු ඇවිල්ලා මේ ගෙඩි කඩේනවා. ඒතර භික්ෂුන් වහන්සේ භික්ෂුන් වහන්සේට අපහසුයි. අනික් පැත්තෙන් මේ ගෙඩි ඉදිලා බිම වැටෙනවා. බිම අපවිත්‍ර වෙනවා. දැන් ඔය කොස්ගස් වැලගස් වාගේ ඉදිලා gediye පිටින් බිම වැටිලා බිම විසිරලා යනවා. ඒතර අපහසුයි මේ වෘක්ෂ මූලිකාංගයට මේ වෘක්ෂ මූලිකාංගේ රකින භික්ෂුවට මේ මේ බඳු ගහක් යට ඉන්න. ඒ නිසා එබඳුක අතහරින්න කියලා කියනවා. වග්ගුලි රුක්කම් වවුලන් එළෙන ගස් තියෙනවා. සමහර ගස් තියෙනවා සමහර වෙලාවට ඇලවල් ගංගවල් අයිනේ වාගේ තියෙන විශාල ගස් තියෙනවා. වවුලන් විශාල ප්‍රමාණයක් එල්ලිලා ඉන්නවා දවල් දවසට රාත්‍රියේ ඒ අය කෑම සොයාගෙන. ඒබඳු වෘක්ෂයක ඒබඳු වෘක්ෂයක් මුල භික්ෂුවක් වාසය කරනකොට මේ වවුලන්ගෙන් පීඩාකාරී. දහවල් දවසට ඒ අයගේ කඳ, ඒ අයගේ වසුරු බීමට වැටෙනවා. අපහසු වාසය කරනවා. ඒ නිසා වවුලන් විතරක් නෙමෙයි සමහර වෙලාවට කොකුන්, කපුටන් මේ ආදී සත්වයන් ලගින ගතක් නමුත් ඒ යට රුක්මූලිකාංගය රකින්න භික්ෂුව සුදුසු වෙන්නේ නැහැ. සුසිර රුක්ක සුසිර රුක්ක කියලා කියන්නේ සිදුරක් තියෙන සිදුරු තියෙන ගස්. සමහර සිදුරු තියෙන ගස් තියෙන මේ සිදුරු වලට සර්පය වෙන. මේ සිදුරු ඇතුලේ සමහර ලාවට කුරුල්ලන් කූඩු හදාගෙන බිත්තර දානවා. එතකොට ඒ බිත්තර කණ්ඩ සර්පය වෙනවා. මේ නිසා මේ වාගේ උවදුරු තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ බඳු රුක්ෂයක් තෝරගන්න එපා කියනවා. විහාර මජ්ජෙට්ඨිත රුක්කම්. සේනාසනයක් විහාරස්ථානයක් මධ්‍යස්තව තියෙන මැදක තියෙන වෘක්ෂයක් තෝරගන්න එපා කියනවා. මේ මැදක තියෙන වෘක්ෂය වික්ෂුන් වහන්සේට උවදුරු සහිතයි. ඒ උවදුරු සහිත නිසා ඒ බඳු වෘක්ෂයක් තෝරගන්න එපා මෙන්න මේ කියන වෘක්ෂ අතහැරලා අපට කියනවා විහාර පච්ඡන්තේටිත රූපෝ ගහිතප්පු. විහාරස්ථානයක කෙළවරක පිහිටලා තියෙන වෘක්ෂයක් තමයි. එහෙමත් නැත්නම් විහාරස්ථානයෙන් ටිකක් දුර වුණත් කමක් නැහැ. මිනිස්සු නිරන්තරයෙන් දැවසෙන්නේ නැති තැනක තියෙන වෘක්ෂයක් තමයි මේ වෘක්ෂ මූලිකාංගයේ රකින වික්ෂුර සුදුසු වෙන්නේ. එහෙම වෘක්ෂයක් තෝරගන්න කියන හේතුව තමයි එවගේ වෘක්ෂයක් තෝරගත්තාම මේ මිනිස්සුන්ට රුක්ක මූලිකාංගය Taman රකින දුතාංගය සංගවල පවත්වා ගන්න කියලා. ඒ නිසා එබඳු වෘක්ෂයක් තෝරගන්න. එබඳු වෘක්ෂයක් තෝරගෙන මේ රුක්ක මූලිකාංගය රකිනකොට මේ රුක්ක මූලිකාංගය ආකාර තුනකට රකින්න පුළුවන්. ප්‍රභේද තුනක් තියෙනවා රුක්ක මූලිකාංගයේ. මොනවද? උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක වශයෙන් මේ රුක්ක මූලිකාංගය රකින්න පුළුවන් කියන්නේ. අපි අනෙකුත් දුතාංගවලදීත් කතා කරා හැම දුතාංගයක්ම මේ උත්කෘෂ්ඨ වශයෙන් රකින්න පුළුවන්, මධ්‍යම වශයෙන් රකින්න පුළුවන්, මෘදුක වශයෙන් රකින්න පුළුවන්. මේ රුක්ක මූලිකාංගයත් මේ විදිහට මේ තුන් ආකාරයටම රකින්න පුළුවන්. කොහොමද තත උක්කට්ඨෝ මේ උත්කෘෂ්ඨ රුක්ක මූලිකාංගය රකින්න භික්ෂුව ගැන කියනවා යතහ රුචිතං රුක්ඛං ගහෙත්වා පටිඤ්ඤග්ගාපේතුන ලබති තමන්ට කැමැති විදිහට ගහක් තෝරගෙන ඒ කැමැති දස වතේට වෙන අය ගෙන්නලා එහෙම නැත්නම් තමන්ම හෝ පිරිසිදු කරලා පිළිදගුම් කරලා මේ ගහ වටේ යමක් සකස් කරලා වාසය කරන්න උත්කෘෂ්ඨ දුතාංග ධාරයේ සුදුසු නැහැ. ඒ උත්කෘෂ්ඨ දුතාංගධාරිය කරන්න ඕනේ Taman Tamanගේ කකුලෙන් ගහ මුල තියෙන කොළ ටික ඉවත් කරලා ඒ ගහ මුල Tamanගේ වාසය සඳහා තෝරගන්න. ඒ බඳු විදිහට රුක්ක මූලිකාංගය රකින්නවා නම් ඒ රුක්ක මූලිකාංගය රැකීමට අපි කියනවා උත්කෘෂ්ඨ මට්ටමින් රුක්ක මූලිකාංගය රකින්න කියලා. මධ්‍යම මට්ටමින් රුක්ක මූලිකාංගය රකින්නවා නම් ඒ කෙනාට ඒ භික්ෂුන් වහන්සේට පුළුවන් මේ රුක් මුලට පැමිණෙන යම් කෙනෙක් ඉන්නවා නම් Taman කියලා ගෙන්න ගන්න සුදුසු නැහැ. පැමිණෙන යම් කෙනෙක් ඉන්නවා නම් යම් අවශ්‍යතාවයකට ඒ අයට කියලා ඒ අය ලව්වා මේ ගහවටේට පිරිසුදු කරවලා භාවිතා කරන්න පුළුවන් වාසය කරන්න පුළුවන්. ඒ බඳු විදිහට දුතාංගේ රකින්නවා නම් අපි කියනවා මධ්‍යම වට්ටමින් රුක්කමූලිකාංගේ රකින්න කියලා. මෘදුක වික්ෂුන් වහන්සේට මේ මෘදු මට්ටමින් රුක්කමූලිකාංගේ රකින්නවා නම් සඳහන් කරනවා ආරාමික ශ්‍රාවණේරයන් ලව්වා බිම පිරිසිදු කරවලා ප්‍රාකාර පරික්ෂේප බන්දලා බිම සම කරලා භූමිය සම කරලා වැලි විසිරුවලා ඒ ප්‍රාකාර පරික්ෂේප වලට දොරවල් දාලා මේ විදිහට උනත් මෘදුකමත් වෙන රුකුමූලිකාංගේ රකින්න කෙනාට රකින්න පුළුවන්. දැන් අපිට ප්‍රාකාර පරික්ෂේප හදන ක්‍රම සමහර වෙලාවට මේක ඉච්චර වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් අපි විහාරස්ථානවල දකින බෝධි ප්‍රාකාර හදලා තියෙනවා. විහාරස්ථානයක මේ බෝධි ප්‍රාකාරයක් හදලා තියෙන්නේ ඒක තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වෘක්ෂයේ වටේට ආරක්ෂා සැලසෙන මෙන්න මේ විදිහට මේ වෘක්ෂයේ වටේ වෘක්ෂයේ මුල වාසය කරන වික්ෂුන් වහන්සේගේ ආරක්ෂාව පිණිස මේ ගහ වටේට බෝධි ප්‍රාකාරය බඳින විදිහට ප්‍රාකාරය බඳගන්න පුළුවන් මෘදුක මට්ටමින් දුතාංගේ රකින්න. හැබැයි ඉන්නේ රුක් මුලේ. සේනාසනයක වෙන කුටි කුටිගයක නෙවෙයි. රුක් මුල ඉන්නේ. හැබැයි මේ රුක් මුල මේ විදිහට ප්‍රාකාරයක් බඳලා දොරක් දාලා ඒ ඇතුලේ ආරක්ෂාකාරීව ඉන්න පුළුවන් මෘදු මට්ටමින් රූප මූලිකාංගේ රකින භික්ෂුව. හැබැයි ඒක නමුත් එහෙම නමුත් මෘදු මට්ටමින් නමුත් රුක්ක මූලිකාංගේ රකින්නේ රුක් මුල තමයි වාසය කරන්නේ. ඉතින් සඳහන් කරනවා මහදිවසේ පන රුක්ක මූලිකේන තත්ත අනිශීදි අනිශීදිත්වා අඤ්ඤත් පටිච්ඡන්නේ තහනේ නිශීදිතත්වා. හැබැයි මේ රුක්ක මූලිකාංගේ රකින භික්ෂුන් වහන්සේට කියනවා මහ දිවසේ සමහර වෙලාවට විහාරස්ථානයේ විශේෂ පූජා තියෙන දවස් තියෙනවා. විහාරස්ථානයේ විශේෂ පූජා තියෙනවා. විහාරස්ථානයේ ප්‍රත්‍යන්තයක එක පැත්තක කෙළවරක ගසක් මුල නම් වාසය කරන්නේ ඒ වික්ෂුන් වහන්සේට කියන මේ විහාරස්ථානයේ මේ විශේෂ පූජා පවත්වන දවස්වල මෙතනින් විපාකයි. එතන ඉන්නේ නැතුව වෙනත් ප්‍රතිච්ඡන්න ස්ථානයක වාසය කරන්නයි කියලා කියනවා. අඤ්ඤත් ප්‍රතිච්ඡන්නේට අනේ නිසිදිතබ්බා. එහෙම කියන්නේ මේ රුක්ක මූලිකාංගය කියන දුතාංගය මිනිස්සුන් දැනගැනීමෙන් වළක්වන්න. හැම දුතාංගයක්ම Taman Tamanගේ චිත්තසංතානය තුළ තියෙන මේ ගුණය වැඩින්නේ ඒ දුතාංගය අනෙක් කෙනෙකුට ප්‍රකට වෙන්නේ නැතුව කරන. අතට බලන්න අපට භාග්‍යතුන් වහන්සේ මේ දුතාංග රකින්න කියලා කීවට භික්ෂුන් වහන්සේලාට ඒක තුල බලාපොරොත්තු වෙන භික්ෂුන් වහන්සේලා ඒ දුතාංග අල්පේච්ඡතාවය දුතාංග අල්පේච්ඡතාවය කියන්නේ දුතාංග අල්පේච්ඡතාවය කියලා කියන්නේ තමන්ගේ දුතාංගේ වෙනත් කෙනෙකුට දැනගන්න ඉඩ ඉඩ තියන්නේ තමන් මෙබඳු දුතාංගයක් රකින්නවා කියන එක අනෙක් කෙනෙක් දැනගන්න කැමති නැහැ. ඒ දුතාංග අල්පේච්ඡතාවය කියලා කියන්නේ. ඒ දුතාංග අල්පේච්ඡතාවය රකින්න භික්ෂුන් වහන්සේලා තමන්ගේ දුතාංග පරිහරණය කරන භාවය වෙන කාටවත් කියන්නේ නැතුව බොහෝම සැඟවුණු විදිහට මේ දුතාංග පරිහරණය කරන බොහොම සැඟවුණු විදිහට තමයි රුක්ක මූලික භික්ෂුව රුක්ක මූලික වෙන්නේ. බොහොම සැඟවුණු විදිහට තමයි තෙචීවරික භික්ෂුව තෙචීවරික වෙන්නේ. පාංශකූලික භික්ෂුව පාංශකූලික වෙන්නේ. එහෙමනම් අද වර්තමානයේ සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා මේ දුතාංග රකින්නයි ඉන්නවා. ඉතාමත් හොඳින් මේ දුතාංග රකින්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මහතෙරුන් වහන්සේලා ඉන්නවා. හැබැයි සමහර වෙලාවට අපිට දකින්න ලැබෙන මේ දුතාංග රකින්න භාවය ප්‍රකට වෙන විදිහට කරන වැඩ කටයුතු එහෙම දේවල් සමහර වෙලාවට දකින්න ලැබෙනවා. ඒව තුල අපි දකින්නේ මේ ධර්මය නිසි ආකාරයට පරිශීලනය කරන්න මේ අදාරලා නොමැති අල්පශ්‍රත භාවය. ඒ නිසා මේවා හරියට දැනගෙන රකින්න. මොකද භාග්‍යතුන් වහන්සේ අපිට පරිවාර පාළි සඳහන් කරනවා මේ රුක්කමූලිකාංගයේ ආදී කොට ඇති මේ මුලින් සඳහන් කරපු තෙචීවරිකාංගයේ පංචකූලිකාංග ආදී කොට ඇති මේ දුතාංග රකින්න පුළුවන් නොයෙක් නොයෙක් බලාපොරොත්තු වෙනවා. මේ අතරින් භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරන්නේ කරුණු දෙකක්. භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරපු ප්‍රතිපදාවක් නිසා යම් කෙනෙක් යම් දුතාංගයක් රකින්නවා නම් ඒ දුතාංගධාරිය භාග්‍යතුන් ප්‍රශංසා කරනවා. ඒ වගේම තමයි ඉදමත්ිතාය. මේ දුතාංග රකින්ද මට මේ ඇති කියන අල්පේච්ඡතාවය නිසා විදුතාංග රකින්න කෙනක් භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරනවා. හැබැයි ඒ පුද්ගලයා තමන්ගේ දුතාංගේ තව කෙනෙක්ට පිළි කරන්න කැමති නැහැ. එතකොට තමන් රකින්න දුතාංගය තමන් තුළ සංගවගෙන රකින්න එක තමයි මේ දුතාංගයේ උත්කෘෂ්ඨ භාවයේ මේ දුතාංගයේ වටිනාකමට හේතුවක් වඩපත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ නිසා කියනවා රුක්ක මූලික භික්ෂුව සේනාසනයේ එක පැත්තක වෘක්ෂ මූලයක් තෝරගෙන එතන ඉඳගෙන තමන්ගේ ශ්‍රමණ ගුණධර්ම පිරුවට මහ දිවසේ විශේෂ පූජා ආදී තියෙන දවසක මිනිස්සු විශාල ප්‍රමාණයක් එනවා නම් බාහිරින් මිනිස් වෙනවනම් බැහැරින් අය එනවනම් දායකයි එනවනම් මේ වික්ෂුන් වහන්සේ අර වෙනදා ඉන්න විහාරේ ප්‍රත්‍යන්තයේ තියෙන රූප වල වාසය කරන්නේ නැතුව වෙනත් තැනකට ගිහිල්ලා වැසිච්ච තැනක ඉඳී කියලා. එහෙම කියන්නේ මේ දුතාංග අල්පිච්චතාවය රකින්න. දුතාංගේ අනෙක් පැය දැනගන්න එක බලපන්න. ඉතින් මේ කියන දුතාංග ධාරියා තුන් ආකාරයටම උත්කෘෂ්ඨ වෙන්න පුළුවන්, මධ්‍යම වෙන්න පුළුවන්, මෘදුක වෙන්න පුළුවන්. මේ තුන් ආකාරයටම දුතාංග රකින්න දුතාංගධාරියාගේ දුතාංගයේ බිඳෙන ආකාරය ගැන සඳහන් කරනවා. මේ රුක්ක මූලිකාංගේ බිඳෙන්නේ කොහොමද? ඉමේ සම්පන්න තින්නම් මේ තිදෙනාතම චන්නං වාසං කපිතක්කනේ දුතාංගම් බීජති. යම්කිසි වහලයක් යට වාසයට ගියා නම් යම්කිසි සෙවලි කරපු දෙයක් යටට ගියා නම් අන්න ඒ වහලයක් යට වාසය කළ ඇසිල්ලෙහි මේ දුතාංගය බෙදෙනවා කියලා කියනවා. හැබැයි එතනින් කියන්නේ නැහැ කවරම හේතුවකටවත් මේ දුතාංගධාරියට රුක්කමූලිකාංගයේ රකින දුතාංගධාරියට වහලයක්කට යන්නම බෑ කියලා කියන්නේ. ඔහුට වහලයට යට වහලයක් යටට යන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. ඒ රුක්ක මූලිකාංගයට සමහර වෙලාවට වහලයක් යටට යන්න ශ්‍රෙවිනියක් යටට යන්න තියෙන අවස්ථාවන් ටික අපි අභෝකාශාංගය කියන දුතාංගයක් එක සාකච්ඡා කරා. පොදුවේ මේ දුතාංග දෙකටම පොදු වෙන ලක්ෂණයක් විදිහට කතා කරනවා. ඒ නිසා වහලයක් යට වාසය කරනවා කියලා කියන්නේ <clears throat> තමන්ට තමන්ගේ වාසය පිණිස තමන්ට වැඩ වාසය කිරීම පිණිස යම් කිසි වහලයක් යට යනවා. <clears throat> එහෙම නැතුව තමයි යම් කිසි ගමනක් යනකොට වැස්සක් වහිනවා. තමන්ගේ යතේ කාගේ හරි පිරිකර ටිකක් තියෙනවා මේ පිරිකර ටික තෙමෙයි කියලා වහලයක් යට යනවා. වැස්ස ඉවර වෙනකම් මෙතන ඉඳලා ගියාට මේ දුතාංගි බිඳින්නේ. එහෙම නැත්නම් දාන ශාලාවකට වක්පිළිවෙත් කරන්න යනවා. ගිනිහල් ගේකට වත්පිළිවෙත් කරන්න යනවා. අනෙක් අයට අනෙක් තමන්ට ආචාර්යයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට වත්පිළිවෙතක් කරන්න යනවා මේ දුතාංගි පිටින්නේ. ඒ විදිහට වහලේ වහලයක් යටට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ හැරෙන්න එහෙමත් නැතුව අපි මේ දුතාංග ධාරයා යම්සි වහලයක් යට වාසය කරන්න යනවා නම් ඒ වාසය කරපු ශිල්ලි දුතාංගි බෙදෙනවා කියලා සඳහන් කරනවා. හැබැයි මේ පිළිබඳව මේ පිළිබඳව අංගුත්තර බහනකයන් මීට වඩා වෙනස් මතයක් දරලා තියෙනවා. ඒ අය සඳහන් කරනවා දැන දැන වහලයක් යට අරුණක් නැංගුවොත් තමයි දුතාගේ බිඳෙන්නේ කියලා. ඒක අපේ මේ බහනක પરම්පරා වශයෙන් ඇතිවෙච්ච යම් කිසි වෙනසක්. බහනක પરම්පරා වශයෙන් පැවතිනකොට මෙහෙම වෙනස්කම් ඇති වෙන්න හේතුවක් වෙනවා. දැන් මේ වෙනස්කම් දිහා බලලා මේ අර්ථ කතාවල මේ වෙනස්කම් සඳහන් කිරීම බලලා සමහර වෙලාවට මේ අර්ථ කතාවේ දොස් දකින සමහර අය කියනවා මෙන්න අටුවාචාර්යන් වහන්සේට එක මතයක් තිබිලා නැහැ කියලා. ඒ නිසා මේ එක එක මත තිබිලා තියෙනවා කියලා. මේ එක එක මත තිබිලා තියෙන්නේ මේ විසුද්ධි මාර්ගයේ ලියපු බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට නෙමෙයි. මේ එක එක මත තිබිලා තියෙන්නේ ඒ කාලේ හිටපු මේ බහනක પરම්පරාව වශයෙන් තිබුණු බහනකයන් වහන්සේලා. මේ බහනක ස්වාමීන් වහන්සේලාට තමයි මේ එක එක මත තිබිලා තියෙන්නේ. බුදුගොස් ස්වාමීන් වහන්සේ එකම දේ කරේ උන්වහන්සේ මේ මතය ගෙනල්ලා මෙතන ලියා දැක්වුවා මේ මතය සංගවන්නට. ඒක තමයි උන්වහන්සේගේ විදග්ධ භාවය. උන්වහන්සේගේ විශිෂ්ටත්වය. උන්වහන්සේ මේ අංගුත්තර බහනකයන්ගේ මතය මෙතෙන් ලිව්වේ නැත්නම් අද අපි කාටවත් මේක හොයාගන්න හැකියාවක් කවුරුවත් දන්නේ නැහැ. එකම දේ මේක ලියපු නිසා අපි දන්නවා එහෙම මතයක් ඒ කාලේ තිබුණා කියලා. හැබැයි ඒක දිහා බලලා සමහර කෙනෙක් විසුද්ධි මාර්ග රචනා කරපු බුදුගෝ ස්වාමීන් වහන්සේට චෝදනා කරනවා උන්වහන්සේට එක මතයක් තිබෙලා නැහැ කියලා. එහෙම නැත්නම් උන්වහන්සේ මේ මතය අතරේ සුදුසු මතයක් තෝරලා දුන්නේ නැහැ කියලා. එහෙම අනුන්ගේ මතයක් පිළිබඳව අපිට මතයක් තෝරලා දෙනවා කියලා කියන එක හැම වෙලාවකම සුදුසු වෙන්නේ නැහැ. කෙනෙක්ගේ මතයක් විවේචනය කරන එක. මොකද මේ සමහර මතයන් පිටුපස්සේ ඒ බහනක પરම්පරාවනේ ආචාර්ය પરම්පරාවන් දරාගෙන ආ නොයෙක් නොයෙක් යුක්තියන් තියෙනවා. ඒ යුක්තියන් අපිට ප්‍රතික්ෂේප කරන්න. දැන් බාහනක પરම්පරාව වශයෙන් එනකොට ඇයි මේ වාගේ වෙනස්කම් ඇති වෙන්නේ කියන කාරණේත් අපි ටිකක් කතා කරමු. මේ අර්ථ කතා පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති කරගන්න. මේ අර්ථ කතාවක තියෙන මෙබඳු මතවාද තියෙනකොට ඒක දැකලා අර්ථ කතා සංග්‍රහ කරපු භික්ෂුන් වහන්සේලාට දොස් කියන එකෙන් වැළකෙන්න අපි මේ කරුණ දැනගන්න ඕනේ. බාහනක අය බාහනක પરම්පරාව කියලා කියන්නේ පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මේ ත්‍රිපිටකේ කොටස් වශයෙන් බෙදලා දුන්නා. ඒ කොටස් වශයෙන් බෙදලා දීලා මේවා කටපාඩමින් දරාගෙන ආවා. මිහිඳු මහ රහතන් වහන්සේත් මේ සියල්ලම ලංකාවට ගෙනල්ලා ඒ ක්‍රමයටම නොඑක් නොඑක් පිරිස් වලට මේ කොටස් වෙන වෙනම දරාගෙන ඉන්න කියලා කියනවා. එහෙම දරාගෙන හිටපු අය තමයි මේ ග්‍රන්ථ දූර දරපු අය කියලා කියන්නේ. ඒ කාරණයක් අපි මෙතනදී කෙටියෙන් මතක් කරගත්ත ඕනේ සමහර වෙලාවට මේ ග්‍රන්ථ දූර විදර්ශනා දූර කියන කාරණේ සමහර වෙලාවට වැරදි අර්ථකථනයක් ඉදිරිපත් කරන වෙලාවල් තියෙනවා. දැන් අද සමහර වෙලාවට මේ පිටකේ ඉගෙන ගන්නවා නම් කියනවා මේ ග්‍රන්ථ ධූරයක් කරනවා. එහෙම නැතුව ත්‍රිපිටකයේ මෙලොවම දෙයක් ඉගෙන ගන්න නැතුව පැවිදි වෙච්ච දවස් ඉඳලා බණ භාවනා කරන්න යෙදෙනවා නම් අන විදර්ශනා ධූරය කියනවා. මේක වැරදි. ඒක වැරදි අර්ථකථනයක්. ග්‍රන්ථ දූර කියලා කියන්නේ එහෙම කරන එක නෙමෙයි. ග්‍රන්ථ දූර කියලා කියන්නේ මම දීගණිකාය දරාගෙන ඉන්නවා. මම දීගණිකාය කටපාඩම් කරගෙන දීගණිකාය දරාගෙන ඉන්නවා. අන්න එහෙමනම් මං ග්‍රන්ථ දූරයක් මේ ග්‍රන්ථ දූරයක් වුරුදු එහෙම නැත්නම් යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් මම මජ්ක්‍ධිම නිකාය කටපාඩමින් දරාගෙන මම විනය පිටකේ කටපාඩමින් දරාගෙන මම අවේදන පිටකේ කටපාඩමින් දරා ගන්නවා. මෙන්න ග්‍රන්ථ ධූරය. එහෙම නැති අනිකුත් හැම භික්ෂුන් වහන්සේම මේ ත්‍රිපිටකේ යම් කිසි කොටසක් තමන් හදාගන්නවා. ඒ හදාරලා තමන්ට නිශ්චය මුංචනක භාවයට පත් වෙන්න අවශ්‍ය බහුශ්‍රත ගුණාංග සම්පාදනය කරගන්න. ඒ බහුශ්‍රත ගුණාංග සම්පාදනය කරගන්න නැතුව කිසියම් භික්ෂුන් වහන්සේ කෙනෙක් ආරණ්‍යගත වෙලා බණ භාවනා කරන තනියම යන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම මේ ත්‍රිපිටකයේ විශේෂයෙන්ම විනය පිටකය ඉගෙන ගන්න ඕනේ. අනිත් පිටක නෙවෙයි. විශේෂයෙන්ම විනය පිටක අනිවාර්යෙන් හැම කෙනෙක්ම ඉගෙන ගන්න. ඉගෙනගෙන තමයි ආරණ්‍යගත වෙන්නේ කියලා එහෙම නැතුව ආරණ්‍යගත වෙනවා නම් ඒක විදර්ශනා ධූරයක් නොවන, ග්‍රන්ථ ධූරයක් නොවන වෙනස්ම ධූරයක් වටපිට. ඉතින් අතීතයේ මේ ත්‍රිපිටකය මේ නිසා ග්‍රන්ථ ධූර පරිශීලනය කරන අය අපි ග්‍රන්ථ ධූරයක් දරනවා කියලා මම තෝරගන්නවා යම් කිසි කොටසක්. මම තෝරගන්නවා නම් දීගනිකායම කටපාඩමින් දරාගෙන ඉන්නවා. මම මේ කටපාඩමින් දරා හැබැයි මේ කටපාඩමින් දරාගන්නේ බොහෝ සෙයින් පෙළ දේශනාව. ඒ පෙළ දේශනාව මිහිඳු මහ රහතන් වහන්සේට ඒ pāli භාෂාවෙන්ම කටපාඩම් කරගන්න දී කියලා දරාගෙන ඉන්නවා. මේ නිසා ස්වාමීන් වහන්සේලා මේ පෙළ දේශනාව කටපාඩමින් දරාගෙන. ඒ කටපාඩමින් දරාගෙන තමන්ගේ ආචාර්යයන් වහන්සේ වෙත ගිහිල්ලා Taman කටපාඩම් කරපු ටික කටපාඩම් දීලා ඊට අදාළ අර්ථ කතාව Taman විස්තර වශයෙන් අහගන්නවා. අහගෙන ඒක දරාගන්න. ඒ අනුව තෙලදේශනාව කටපාඩම් කරගෙන අර්ථ කතාව මේක විස්තර වශයෙන් ගුරු ආචාර්යන් වහන්සේගෙන් අහගෙන තමයි මේ ශාසනය ඉදිරියට අරගෙන. එහෙම අරගෙන එනකොට පෙළදේශනාව කටපාඩමින් දරාගෙන ආපු නිසා දීඝබානක ස්වාමීන් වහන්සේලා ඒ අයගේ පෙළ දේශනා පාලියෙන් තිබුණ දේ කටපාඩම් කරගත්තා. මජ්ක්‍ධිම බානක ස්වාමීන් වහන්සේලා ඒ අයගේ පාලියෙන් තිබුණ පෙළ දේශනාව කටපාඩම් කරගත්තා. අංගුත්තර බානක ස්වාමීන් වහන්සේලා ඒ අයගේ පාලියෙන් තිබුණ පෙළ දේශනාව කටපාඩම් කරගත්තා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහට තියෙනවා. ඊටාම සුළු වෙනස්කමක් සමහර වෙලාවට ආචාර්යයන් වහන්සේගෙන් ශිෂ්‍යයාට ඇති වෙන්න පුළුවන්. කටපාඩම් කරගෙන හිටපු විදිහ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මහා ලොකු වෙනස්කම් වෙන්නේ නැහැ. ඒ ඊටා සුළු වෙනස්කම් තමයි අපි දකින්නේ පුස්කොළ පොත් දෙකක් ගත්තාම දෙවිදිහක සමහර වචනයක් තියෙනවා. ඒ පිළිබඳව අර්ථ කතාවලක් සඳහන් කරන බුද්ධ ගෝස්වාමීන් වහන්සේ දැකලා තියෙන සමහර වෙලාවට මෙන්න මෙහෙමත් පාඩයක් තියෙනවා කියලා අයම්පි පාඨෝ කියලා සමහර වෙලාවට සඳහන් කරනවා. ඒ ඊටාම සුළු වෙනස්කම්. හැබැයි මේ දීගනිකායේ කටපාඩමින් දරාගෙන ඉන්න අය ඒ අයගේ අර්ථ කතාව දීගනිකායේ දරාගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් අහගත්තා. අංගුත්තර නිකාය කටපාඩම් කරන අය ඒ අයගේ අර්ථ කතාව අංගුත්තර නිකාය කටපාඩම් කරපු ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලා මේ પરම්පරාවන් પરම්පරාවන් වලට යනකොට සමහර කොටස් අතහැරෙනවා. ඒක මේක කටපාඩම් කරගෙන මේක විස්තර අහගෙන තියෙන දෙයක්. මේ විස්තර අහගත් දේ කාලයක් යනකොට අමතක වෙනවා. අමතක වෙලා ටිකක් අතහැරෙන්න පුළුවන්. සමහර වෙලාවට Tamanගේ මතය ස්වාමීන් වහන්සේ කෙනෙක් උගන්වනකොට Tamanගේ මතය ශිෂ්‍යයට කියලා දෙන්න පුළුවන්. මට නම් මෙතන මෙහෙමයි හිතෙන්නේ කියලා. ශිෂ්‍යයා මේ මතය දරා ගන්න. දරාගෙන අපේ ගුරු ස්වාමීන් වහන්සේ මේක ගැන මේ විදිහ අදහසක් දරනවා කියලා කියනවා. දරලා තමන් ශිෂ්‍යයෙකුට උගන්වනකොට ඒක තේරවාදයක් බවට පත් වෙනවා. තේරවාදයක් බවට පත් වෙලා අපේ අර්ථකථා රචනා කරනකොට බුද්ධ ගෝස්වාමීන් වහන්සේ අර්ථකථා සම්පාදනය කරන දවස් වෙනකොට මේක එනවා අංගුත්තර භානකයන්ගේ මතය මෙන්න මේ විදිහට තිබුණා. දීඝ භානකයන්ගේ මතය මෙන්න මේ විදිහට තිබුණා. මජ්ක්‍ධිම භානකයන්ගේ මතය මෙන්න මේ විදිහට අන ඒ වාගේ මේ අංගුත්තර භානක ස්වාමීන් වහන්සේලා මේ රුක්කමූලිකාංගයේ බිඳෙන ආකාරය ගැන සඳහන් කරනවා. දන දන යම්කිසි වහලයක් යට වාසය කරමින් අරුණක් නැංගුවා නම් අන්න ඒක තුළින් මෙදුතාංගී බෙදෙනවා ප්‍රසන්න. ඒ වගේම දැන දැන වහලයක් යට අරුණක් නැංවීමෙන් මේ රුක්ක මූලිකාංගයේ බෙදෙනවා කියලා සඳහන් කරමින් අපට අයමෙත්ත බේදහු කියලා මේ බෙහෙද කතාව නිමවනවා. නිමවමින් අයම් පනානිසංසෝ කියලා මේ රුක්ක මූලිකාංග භික්ෂුවට ලැබෙන ආනිසංස පිළිබඳව අපිට සඳහන් කරනවා. ඒ ආනිසංස දේශනාවේදී අපිට සඳහන් කරනවා මොනවද මේ රුක්ක මූලිකාංග භික්ෂුවට තියෙන ආනිසංස? රුක්ක මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජාති වචනතෝ නිස්සයානුරූප පටිපති සබ්භවෝ. මෙන්න මේ නිස්සයානුරූප පටිපති සබ්භවය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිශ්චය දේශනාවක් අපිට තියෙනවා. හැම වික්ෂුන් වහන්සේ කෙනෙක්ම රුක්ක මූල සේනාසනේ ඇසුරු කරගෙන ඉන්නවා. ඊට සභාග භාවයක් මේ වික්ෂුන් වහන්සේගේ ඇති වෙනවා. ඒ වගේම තමයි අප්පානිචේව සොලභානිච තානි අනවජ්ජානීති භගවතා සම්වන්නිත පච්චය. භාග්‍යතුන් වහන්සේ යම් කිසි දෙයක් මේ තාම සුලභව තියෙන අපිට සොයාගන්න පහසු දෙයක් තියෙනවා නම් ඒදී අපි සොයාගෙන ඒ තුලින් අපි යැපෙනවා නම් ඒක හොඳයි කියලා භාග්‍යතුන්ස් වර්ණනා කරපු ප්‍රත්‍ය ඇති භාවයක් තියෙනවා. රුක්ක මූල සේනාසනය නිසා භාග්‍යතුන්ස් වර්ණනා කරා. ඒ වගේම අබින්හම් තරුපන්න විකාර දර්ශනේන අනිත් සංඥා සමුත්ථාපන. රුක්ක මූලික ගසක් මුල වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේ නිරන්තරයෙන් දකින්න දෙයක් තියෙනවා. උන්වහන්සේ නිරන්තරයෙන් දකිනවා මේ Tamanගේ Taman වාසය කරන ගසේ පොළ ඊටාම හොඳට තරුණ කාලයේ තද පොළ පාට තියෙන එම සමහර ගස්වල වෙනත් වර්ණයක් වෙන්න පුළුවන් තියෙන මේ පත්‍රය ටික කාලයක් යනකොට ඉදිලා ඊට පස්සේ ගසෙන් වැටිලා බිම වැටිලා මැලෙන්න මේ ප්‍රති මේ ක්‍රියාදාමය දකින භික්ෂුන් වහන්සේට මේ ලෝකේ ධර්මතාවයන් පිළිබඳ අනිත්‍ය සංඥාව සමන්ත ඇති කරගන්න එක උපකාරයක් වෙනවා. මේ නිසා නිරන්තරයෙන්ම මේ ගස්වල කොළ ඉදිලා වැටීම කියන එක දකින භික්ෂුන් වහන්සේට අනිත්‍ය සංඥාව ඇති කරගන්න හැකියාවක්. ඒ වගේම තමයි ශේනාසන මච්ඡේර කම්මාරාමතානං අභවෝ. සෙනසුන පිළිබඳව මසුරු භාවය. මට මේ සෙනසුන අවශ්‍යයි මේක වෙන කෙනෙකුට දීලා බෑ කියන මසුරු භාවය තමක දුර වෙනවා. ගහක් මුල යන ඉන්නේ. ඒ නිසා දුර වෙනවා. කම්මාරාමතාවය. අලුතෙන් කුටි සේනාසනයක් හදන්න ගියාම ඊට අදාළව තියෙන කම්මාරාමතාවය. මේ කර්මාන්තයේ නියැලෙන්න තියෙන ඇලීමක් හටගන්නවා. ඒක නිරන්තරයෙන් ගිහිල්ලා බලන්න ඕනේ කොහොමද මේ අත්තිවාරම දාන්නේ? කොහොමද බිත්තිය බඳින්නේ? කොහොමද වහලේ ගහන්නේ? කොහොමද මේක කපරාරු කරන්නේ? මේක නිරන්තරයෙන්ම ගිහිලා බලන්න තියෙන කර්ම කර්මයක තියෙන ඇලීමක් කියලා. ඒ ඇලීම වික්ෂුමහසල භාවනාවට බාධාවක්. ඒ නිසා රුක්ක මූල සේනාසනේ වාසය කරන වික්ෂුමහසලගේ සම්මාරාම භාවයේ. දේවතාහි සහවාසිතා දෙවියන් සමග එකර වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. අප්පිච්චතාදීන අනුලෝම විපිතා අල්පෙච්චතා ආදී ගුණධර්ම වලට අනුලොම් පැවතුම් ඇති භාවයක් ඇති වෙනවා. මෙන්න මේ නිසා රුක්ක මූලික සේනාසනෙහි ආනිසංස බුදුගෝසාචාර්ය මහන්සේ මේ විදිහට අපිට දක්වනවා සමහර වෙලාවට අපි පුරාණ අර්ථ කතාවල සඳහන් වෙලා තිබුණු ගාථාරත්යන් වෙන්න පුළුවන්. වන්නීතෝ බුද්ධ සෙට්ඨේන නිස්සයෝතිච භාසිතෝ නිවාසෝ පවිදිත්තස්ස රුක්ඛ මූල සමෝකුතු ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද මිනිස්සේ ධර්මයක් විදිහට දේශනා කරපු රුක්ඛ මූල වාසයට සමාන වෙනත් කවර වාසයක් නම් මේ විවේකී එළින තින භික්ෂුන් වහන්සේට ලැබෙනවද ආවාස මච්චේර හරි දේවතා පරිපාලිතේ පවිවිත්තේ වසන්තු හි රුක්ඛ මූලම් හි සුන්දතු මේ ආවාස මසුරු භාවය දුරු කරලා ඒ වගේම දෙවියන් විසින් ආරක්ෂා කරන මේ රුක්ඛ මූලික සේනාසනය වෘක්ෂයක් මුල වාසය කරන භික්ෂුන් වහන්සේ මේ වෘක්ෂයේ සමහර වෙලාවට ඉන්න දෙවියන් විසින් ආරක්ෂා කරන නිසා දේවතා පරිපාලිතේ පවිවිත්තේ වසන්තෝ හි රුක්ඛ මූලම් සුබතෝ මේ මනා වෘත ඇති භික්ෂුන් වහන්සේ ඊටාම විවේකව රුක්මුල වාසය කරනවා. અભිරත්තානි නීලාහනි පණ්ඩූනි පතිතානි ච පස්සන්තෝ තරුපන්නානි නිච්ච සංඥං තනෝදති මේ ඊටාම පත් පැහැවෙන්න පුළුවන් නිල් පැහැවෙන්න පුළුවන් මේ තරුණ කාලයේ තියෙන පත්‍ර පඳු පැන් පඳු පඳු පැහැ ගැන්විලා පතිත වෙනවා. ඒ බිම පතිත වෙච්චි පත්‍ර පරුපන්නානි මේ වෘක්ෂ පත්‍ර දකින වික්ෂුන් වහන්සේට නිච්ච සංඥං පනෝදති නිත්‍ය සංඥාව දුරු කරගන්න හැකියාවක් ලැබෙනවා. තස්මාහි බුද්ධ දායජ්ජං භාවනාභිරපාලයන් විවිත්තං නාති මඤ්ඤෙය්‍ය රුක්ඛ මූලං විචක්කනෝ තස්මා අන්න ඒ නිසා බුද්ධ දායජ්ජං බුදුරජාණන් වහන්සේගේ දායාදය ලැබිච්ච දායාදේ වුණු මේ වෘක්ෂ මූල සේනාසනය භාවනා විරතාලයන් භාවනාවේ ඇලිලා ආලීනිතුව වාසය කරන වික්ෂුන් වහන්සේ මේ විවේක සේනාසනයක් වන වෘක්ෂ වෘක්ෂ මූලයේ නාතිමඤ්ඤය මේ වෘක්ෂ මූලයේ ඉවත් කරන්නේ නැහැ මේක අතහරින්නේ නැහැ එහෙමත් නැත්නම් ඉක්මවන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් මේ නිසා මේ විදිහට අයන් රුක්ක මූලිකංගේ සමාදාන විධානත්ව බෙහෙද බෙහෙදානි සංසවන්නා කියලා බුදුගෝසාචාර්ය මහත්මිය රුක්ෂ මූල සේනාසනයේ සේනාසන රුක්ක මූල දුතාංගය පිළිබඳව කටයුතු අවසන් කරනවා. මේ විදිහට වර්ණනාව අවසන් කරලා මීළඟට ආරම්භ කරන්නේ අබ්බෝපාසිකංගේ කියන දුතාංගය පිළිබඳ වර්ණනා කරන්න. ඒ නිසා ආරම්භ කරනවා වර්ණනාව අබ්බෝසිකාංගම්පි අබ්බෝසිකාංගේ අබ්බෝපාසිකාංගම්පි අබ්බෝපාසිකාංගේ කියන මේ දුතාංගයත් සමාදන් වෙන්න පුළුවන් කියනවා චන්නංච රුක්ක මූලංච පටික්කිපාමි අබ්බෝසිකාංගත් සමාද අබ්බෝපාසිකාංගත් සමාදියා මේ ඡන්නයත් ඡන්නේ කියන්නේ වහලය රුක්ක මූලං රුක් මූලත් පටික්කිපාමි අතහරිමි අබ්බෝකාසිකංගං සමාදියාමි අභ්‍යවකාශිකාංගයේ සමාදන් වෙමින් කියලා සමාදන් වෙන්න පුළුවන්. මොකක්ද මේ අභ්‍යවකාශයේ එහෙමත් නැත්නම් එලිමහන කියලා කියන්නේ? එලිමහන කියන වචنين අදහස් කරන්නේ යම්කිසි සෙවණ නොමැති තැනක් කියන්නේ. ගහක සෙවණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගේක සෙවණක් වෙන්න පුළුවන්. මේ සෙවණක් නොමැති තැනක් කියන එක තමයි අභ්‍යවකාශය කියලා කියන්නේ. දැන් මේ අභ්‍යවකාශ කියන වචනය වැරදි විදිහට පරිශීලනය වෙනවා. මේ ඉහළ අහසට කියන අභ්‍යවකාශය කියලා. ඇතර ඒක වැරදි. ඉහළ අහසේ අහස අභ්‍යවකාශය නෙවෙයි. ඒක අජට ආකාශය. අභ්‍යවකාශය කියලා කියන්නේ මේ ගෙයක් දොරක් ගහක් කොළක් නැති තැනකට આવොත් අභ්‍යවකාශය. කාන්තාරයක් කියන්නේ අභ්‍යවකාශයක්. ක වාසය කරන. ඒ නිසා එලිමහන්තනක වාසය කරන භික්ෂුන් වහන්සේගේ දුතාංගය තමයි අභ්‍යවකාශකාංගය කියලා කියන්නේ. ඒ අනුව අභ්‍යවකාශිකාංගේ රකින්නේ කොහොමද? සමාදන් වෙන්නේ චන්නංච රුක්ක මූලංච පටික්කිරාමි අබ්බෝකාසකංග සමාදියාමි කියන මෙන්න මේ කියන වාක්‍ය දෙක අතරින් කවර හෝ වාක්‍යයකින් සමාදන් වෙන්න පුළුවන්. එවඳු අබ්බෝකාසිකාංග කියන දුතාංගයක් සමාදන් වෙච්ච මේ දුතාංගදරයට ඔන්න විධිවිධාන කියනවා. මේ විධිවිධාන ටික රුක්කමූලිකාංගේ රකින්න කෙනාට අදාළයි. මේ දෙදෙනා වහන්සේලාටම එකම විදිහට අදාළ වන විධිවිධාන කීපයක් අපට දක්වනවා. ධම්ම ශ්‍රවණායවා උපෝසතස්සායවා උපෝසතත්හායවා උපෝස්ථාගාරම් පවිස්තුම් වට්ටති. ධර්ම ශ්‍රවණය කරන්න ධර්ම දේශනාව පැවැත්වෙන ශාලාවක් ඇතුළට ගියාට දුතාංග පිළිදින්නේ නැහැ කිය. එහෙම නැත්නම් උපෝසතේ පිණිස පොහොය විනය කර්මය කරන්න පොහොය ගිය ඇතුළට ගියාට දුතාංග පිළිදින්නේ නැහැ කියලා කියනවා. සචේ පවිත්තස්ස දේවෝ වස්සති. එහෙම ධර්ම ශ්‍රවණයට ගිහිල්ලා එහෙම නැත්නම් පොහොය කරන්න ගිහිල්ලා පොහේ ගියේ ඉන්නවා නම් ඒ ඉන්න අතරතුරදී වැස්සක් වැස්සොත් මේ අබ්බෝකාශකාංගය විතරක් නෙවෙයි රුක්ක මූලිකාංගය රකින්න කෙනාටම. ඒ වැස්ස පායනකම් ඒ උපෝස්ථාගාරේ එහෙමත් නැත්නම් අදාළ ධර්මශාලාවේ පිටියට දුතාංගී දෙන්නේ නැහැ කියලා කියනවා. වැස්ස පායනකම් එතන ඉඳලා පිටත් වුණාට කමන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ වාගේම භෝජන ශාලං වා අග්ගිශාලං වා පවිසිතා වත්තං කාතුම් දාන ශාලාවට ගිහිලා වත් පිළිවෙත් කරන්න කමක් නැහැ. කියන හැබැයි දානේ වළඳන තමන් දාන ශාලාවට යන එක ඒක සුදුසු නැහැ. දාන ශාලාවේ වත් පිළිවෙත් ටික කරන්න දාන ශාලාවට ගියර කමක් නැහැ කියලා කියනවා. ඒ වගේම කියනවා භෝජන ශාලායන් තේරේ බික්කු බත්තේ ආපුචිතුම් දාන ශාලාවේ ස්තවර භික්ෂුන් වහන්සේලාට මේ දාණයෙන් පිළිවිසින්ද ඒ කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේට තව බත් ටිකක් බෙදන්නද දාන ටිකක් තව බෙදන්නද කියලා මේ විදිහට කරන්න පුළුවන් කියලා. උද්දිශම් තේනවා උද්දිශාපෙන් තේනවා. Tamanට පෙළාර්ථ කතා ඉගෙන ගන්න යම් උගන්නන තන යම් වහලයක් යට තියෙන තැනක් නම් එතෙන්ට ගියාට කමන්නේ උගන්වන්නත් ගියාට කමන්නේ එතන තැනක. එහෙම ඕන තැනකට ගියාට සෙවිලි කර ගියකට පිවිසුනාට මේ අභූපාසිකාංගය ගැන දුතාංගෙ බෙදෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි බහින් දුන්නික් චිත්තානි මංච පීඨාදීනි අන්තෝ පවේශේති ජීවා. සමහර වෙලාවට යම් යම් ඇඳපුටු ආදී එළියේ තියලා තියෙනවා යම් කෙනෙක්. රස්සක් වහින්න. එහෙමත් නැත්නම් මේ එළියේ තියලා තිනකොට වෙනත් ආකාරයකින් මේක අනාරක්ෂිතයි කියලා හිතනවා. ඒ නිසා ආරක්ෂිත භාවයේ සම්පාදනය කරන්ද මේ දේවල් ටික සේනාසනයක් ඇතුළට ගත්තට කුටියක් ඇතුළට ගත්තට කමක් නැහැ. එහෙම කරන්ද ඒ කුටිය ඇතුළට ගියාට දුතාංගි පිටින්නේ නැහැ. සචී මග්ගම් ගච්ඡන් තේන බුද්ධතරාණම් පරික්ඛාරෝ ගහිතෝ හෝති දේවී වස්සන්තේ මග්ගමජ්ජේ තිතං සාලම් පවිස්තුම් වට්ටති. අපි මග යනකොට වෙන භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ පිරිකරක් Taman අතේ තියෙනවා නම් ඒ වෙන කෙනෙක්ගේ පිරිකර වැස්සට තෙමෙන එක වළක්වන්න වැස්සක් වහින්න පටන් ගත්තොත් අතරමඟ ශාලාවකට දුවගෙන ගිහිල්ලා ශාලාව ඇතුළට ගියාට කමක් නැහැ පිරිකර ආරක්ෂා කරගන්න. හැබැයි එහෙම අන් කෙනෙක්ගේ පිරිකරක් නැතුව Tamanගේ දෙයක් නම් තියෙන්නේ. එහෙමත් නැත්නම් Taman අතේ කිහිම් පිරිකරක් නැත්නම් වැස්සෙන් තෙමීම සඳහා වේගෙන් යන්න එපා කියලා කියනවා. ප්‍රകൃති ගමනෙන් ගිහිල්ලා Tamanට යම්කිසි තැනක ශාලා ආදියක් පාරෙන් එළියට බහින්න නැතුව ඒ පාර අයිනෙම තියනවනම් අන්න ඒ බඳ තැනක ඉඳලා වැස්ස අවසන් වෙනකන් ඉඳලා ගියාට කමක් නැහැ. මෙන්න මේ කියන විධානය රුක්ක මූලිකස්සාපි ඒ සේවනයෝ කියලා සඳහන් කරනවා රුක්ක මූලික දුතාංගේ රකින්න කෙනාටත් මෙන්න මේ විදිහටම මේ විවිධ විධාන ටික අදාළයි කියලා සඳහන් කරනවා. මේ විදිහට රුක්ක මූලිකාංගය රකින්න භික්ෂුන් වහන්සේගේ මේ රුක්ක මූලිකාංගයත් ත්‍රිවිධ ආකාරයකට රකින්න පුළුවන්. උත්කෘෂ්ඨ මට්ටමින්, මධ්‍යම මට්ටමින් හෝ ඕමක එහෙම නැත්නම් මෘදුක මට්ටමින් රකින්න පුළුවන්. උත්කෘෂ්ඨ අභෝකාශිකාංග රකින අභෝකාශිකාංගික භික්ෂුවට කියනවා යම්කිසි වෘක්ෂයක්, පර්වතයක්, ගයක් අන්න ඒ බඳු දෙයක් ඇසුරු කරගෙන ඒ දේක සෙවණල්ලක් යටපත් යන්න සුදුසු නැහැ කියන්නේ. එලිමහනේ චීවර කුටියක් Tamanට ඉදි කරගන්න පුළුවන්. චීවර කුටියක් ඉදි කරනවා කියන එක අදහස් කරන්නේ සිවුරක හතර මුල්ල ගැට ගහලා ගස් හතරක එල්ල ගන්නවා. එතකොට මේ සිවුරේ නිසාවෙන් යම්කිසි ඉඩකඩක් ලැබෙනවා එතන වාසය කරන්න හැකියාවක් ලැබෙනවා. දැඩි හිරු රශ්මියක් ආදියක් තියෙන වෙලාවක එවඟු චීවර කුටියක් ඇතුළේ හිටියට දුතාංගේ බිඳෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ හිරු රශ්මිය නිසා ගහක් ඇතුළේ ගියොත් දුතාංගේ බිඳෙනවා. මධ්‍යමස්ස රුක්කපබ්බත ගේහානි උපනිස්සාය අන්තෝ අපිස්ථා අපවිහිත්තා වසතුන් වට්ටති. මධ්‍යම මට්ටමින් මේ රුක්ක අභෝකාශික රක්ණ කෙනාට කියනවා සමහර වෙලාවට ගසක් පර්වතයක් ගෙදරක් අසුරු කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක ඇතුළට යන්න එපා කියනවා. ඇතුළට යන්න එපා කියන එක අදහස් කරන්න දැන් ගයක් ඇතුළට පිවිසෙන්න එපා. ගසක් මුලට යන්න එපා. අපි ඉන්නවා යම් තැනක එතෙන්ට ගහක සෙවණැල්ල වැටිලා තියෙනවා. ඒ සෙවණැල්ල පිටියට මධ්‍යම දුතාංගතරයට දුතාංගෙ දෙන්නේ නැහැ කියලායි සඳහන් කරන්නේ. ඒ නිසා ඒ බඳු සෙවණලක් වැටෙන තැනක ගහ මුලට යන්නේ නැතුව සෙවණලක් වැටෙන තැනක හිටියට මධ්‍යම මට්ටමේ දුතාංගදාරියට කමක් නැහැ. මෘදුක මට්ටමින් දුතාංගය රකින්න කෙනාට කියනවා සඳහන් කරනවා අච්ඡන්න මරියාදම් පබ්බහරම්පි. එයාට පුළුවන් කටාරම් කොටපු නැති ගල් වෙනක් ඇතුළට යන්න පුළුවන්. කටාරම් කොටනවා කියලා කියන්නේ ගල් වෙනක ගලට වැටෙන වතුර ටික ගලෙන ඇතුළට වැටෙන එක වළක්වන්න ගලේ යම්කිසි තීරුවක් කොටනවා. ඒතර ඒ තීරුව ළඟින් වහලෙන් වතුර වැටෙනවා වගේ එතනින් වතුර ටික ලස්සනට බිමට වැටෙනවා. ඇතුළට යන්නේ එහෙම කටාරම් කොටපු ගල්ලෙනක් සේනාසනයක් සංඛ්‍යාවට එනවා. සෙවෙනියක් සංඛ්‍යාවට එනවා. වහලයක් සංඛ්‍යාවට එනවා. ගල්ලෙනක කටාරම් කොටලා නැත්නම් මේ වතුර ටික මේ ගල දිගේ ඇතුළට බේරිලා යනවා. ඒ නිසා ඒකත් හරියට නිකන් එලිමහනේ ඉන්නවා වාගේ තමයි. ඉතින් ඒ නිසා ඒ බඳු කටාරම් නොකෙතු ගල් වෙනක් මෘදුක මට්ටමින් දුතාංග ධාරියට කමක් නැහැ කියනවා. ඒ වගේම ශාකා මණ්ඩපයක් ඒ කියන්නේ ඊටාම තුනීව කොලාතු ටිකක් සෙවිලි කරපු මඩුවක් කමක් නැහැ කියනවා. පීඨ පටෝ කියලා වචනයක් තන මේ පීඨ පට කියන වචනය පිළිබඳව අපිට මේ විසුද්ධි මාර්ග සම්ණේ සඳහන් කරන්නේ තලප ගැහූ පටය කියලා. ඒක අත්‍තරම අපිට පැහැදිලි වෙන්නේ නැහැ. සිංහල පරිවර්තනයේ මාතර ධර්මවර්ෂ ස්වාමීන් වහන්සේ කියන ඉදිරියේදී ගහපු මඩුවක් කියලා කියනවා. ඉතින් ඒ නිසා අපිට අදහස් ඉන්නේ ඉදිරියට දක්හාපට් එකක් මේ වගේ දෙයක් දාලා යම්කිසි මඩුවක් හදලා තියෙනවා නම් ඒ මඩුවත් වෘදුක භික්ෂුන් වහන්සේට කැපයි කියන එකයි. ඒ වගේම චෙත්තරක්කකාදීහි චද්දිතා පත්‍රක්ක කුටිකාපි. කුඹුරු හේන් රකින්න මිනිස්සු පැල් හදනවා. ඒ කුඹුරු වල පැල් හදනවා. ඒ පැලක් ඒ මිනිස්සු රකින්න මිනිස්සු පරිහරණය කරනවා නම් ඒක සුදුසු නෑ. හැබැයි සමහර වෙලාවට මිනිස්සු ඒ හේන අතහැරලා යනවා. කුඹුර අතහැරලා යනවා. එතකොට ඒ පැල ගලවගෙන යන්නේ ඒක හිම කියනවා. අන්න ඉබන් තැනක මේ මෘදුක මට්ටමේ දුකාංගදාරී අභූපාස්ඨාංගය රකින්න කෙනාට වාසය කරන්න සුදුසුයි කියලා කියනවා. ඉමේ සම්පන්න තින්නම්පි මේ තුන් දෙනාටම වාසත්හාය වාසයේ පිණිස චන්නං වා රුක්ක මූලං වා පවිත්තක්කනේ දුතං වම්බිජ්ජති. යම් කිසි වහලයක් යටත නැත්නම් රුක් මූලක් යටත වාසය පිණිස ගියොත් මේ තුන් දෙනාටම මේ අභෝකාශිතංගෙත් වෙනවා කියලා කියනවා. මෙතනදිත් අංගුත්තර භානක භික්ෂුන් වහන්සේලාගේ මතය තිබිලා තියෙනවා දැන දැන ඉබඳු තැනක අරුණ නැංගුවොත් තමයි දුතාංග බෙදෙන්නේ කියලා. ඒ නිසා මෙතනදිත් ඒ මත බෙහෙතය තිබිලා තියෙනවා. ඊළඟට මේ අබ්බෝකාශිකාංග කියන දුතාංගයේ අපට ආනිසංස පක්ෂය දක්වනවා මොනවද මේ දුතාංගේ ආනිසංස කියලා ආවාස පලිබෝධු පච්චේදෝ ආවාස පලිබෝධය සිඳෙන්න අබ්බෝකාශිකාංග කියන දුතාංගේ හේතුව. ඒතර ආවාස පලිබෝධය කියලා කියන්නේ කුටි සෙනසුන් පරිහරණය කරන්න තියෙන ආවාස පරිහරණය කරන්න තියෙන කරදරය පලිබෝධය. ඒ ආවාස පලිබෝධය දුරු වෙනවා. තීන මිද්ධ පනෝදනං තීන මිද්ධය දුරු කරගන්න හේතු වෙනවා. මේ අභෝපාසිකංගේ රකින්න කෙනාට එලිමහනේ ඉන්නේ ශ්‍රවණක්යත් යන්නේ නැහැ. මේ නිසා Tamanට මේ කුසීත භාවයේ තීන මිද්ධ භාවයේ කම්මැලි භාවයේ නිදිමත ගතිය දුරු කරගන්න එක එක උපකාරයක් වෙනස් පවතිනවා. මේ නිසා තීන මිද්ධය දුරු වෙනවා. මිගාවිය අසංගචාරිනෝ අනිකේතා විහරಂತಿ භික්ඛවෝති ප්‍රසංසායන අනුරූපතා භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන සූත්‍ර පාඨයක් සඳහන් කරන්නේ මිගාවිය අසංගචාරිනෝ අනිකේතා විහෙරಂತಿ බික්ඛවෝ භික්ෂුන් වහන්සේලා හරියට නිකන් කිසිම තැනක අසංගචාරිනෝ ඇලීමකින් තොරව හරියට නිකන් කැලේ ඉන්න මුවන් වාගේ වාසය කරනවා. කැලේ ඉන්න මුවන් වාගේ වාසය කරනවා කියලා සඳහන් කරනවා. ඒ විදිහට කැලේ ඉන්න මුවන් වාගේ කිසිම තැනක ඇලෙන්නේ නැතුව වාසය කරන්න. කිසිම තැනක නිරාලය භාවයකින් වාසය කරන්න හැකියවීම කියන එක භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කළා. ඒ ප්‍රශංසාවට අනුරූප වාසයක් ලැබෙන එක ආනිසංසයක් වඩපත් ඒ වගේම තමයි නිස්සංගතා නිස්සංගතා කියලා කියන්නේ ඇලීමකින් තොර භාවය කියන්නේ කිසිම තැනක වැඩි ඇලීමකින් වැඩි කැමැත්තකින් ඒක අල්ලගෙන ඉන්නේ නැහැ කියන්නේ නිස්සංගතා චාතු දිශතා සිව් දිශාවෙන්ම Tamanට කැමති තැනකට යෑමේ හැකියාව තියෙනවා මේ අබ්බෝපාසකංගය රකින්න. Tamanට එලිමහනේ Tamanට අල්ලගන්න කියලා දෙයක් නැහැ. ඇලෙන්නට කියලා දෙයක් නැහැ. මේ ගහවත් මට අවශ්‍යයි කියලා ගහකටවත් වෘක්ෂයකටවත් ඇලෙන්නේ නැහැ. එහෙම නැත්නම් කුටිසෙනසුන් කොහොම ඇලෙන්නේ නැහැ. ඒ නිසා චාසු දිස්සා Tamanට කැමති තැනක සිව් දිගින් කැමති තැනක ගිහිලා වාසය කිරීම හැකියාව ලැබෙනවා. අපිච්චතානං අනුලෝම විපිතා අල්පිච්ඡතා ආදී ගුණාංග වලට අනුලොම් පැවතුම් ඇති භාවයක් ඇති වෙනවා මේ විදිහට අභෝකාශිකාංගයේ ආනිසංස දක්වලා බුදුගෝසාචාර්යන් වහන්සේ මේ අභෝකාශිකාංගය පිළිබඳව ආනිසංස පක්ෂය අවසන් කරමින් අපිට ගාථා තුනක් දක්වනවා අනගාරිය භාවස්ස අනුරූපේ අදුල්ලභේ පාරාමණී විතානම් හි ඡන්ද දීපප්පදාසිතේ අනගාරිය භවස්ස අනුරූපී මේ පැවිද්දට සුදුසු වූ අදුර්ලභේ දුර්ලභ නොවු මේ අභෝකාශිකය කියලා කියන එක එලිමහන කියන එක දුර්ලභ නෑ. තමට ඕනේ තැනකට ගියොත් එලිමහනක් තියෙන. ඒ නිසා හරිම පහසුයි. ඒ නිසා අදුර්ලභේ ඒ දුර්ලභ නොවු පාරාමණි විතානම්හි ඡන්ද දීපප්පදාසිතේ මේ තරු නැමැති වියන සහිතව තරුණ එමෙති වියන සහිතව චන්ද දීපප්‍රභාස්තේ සඳ ආලෝකෙන් ආලෝකමත් වෙලා වාසය කරන්න පුළුවන් මේ අබ්බෝකාසී එලිමකම. එබඳු අබ්බෝකාසේ වසංවික්කු මිග භූතේන චේතසා තීන මිද්දං විනෝදෙත්වා භාවනාරාම සංසිතු එලිමහනේ මේ අභෝකාශිකාංගය රකින වාසය කරන භික්ෂුන් වහන්සේ මිගභූතේන චේතසා මුවන්ගේ සිත්බඳු සිත් ඇතිව වාසය කරනවා මුවන්ගේ සිත් කියලා කියන්නේ ඒ අයට ඇලෙන්න දෙයක් නැතුව කැලේ ඕන තැනකට යනවා දැන් මුවේ කැලේ ඉන්නකොට ඒ මුවාට හැමදාම ඉන්නේ මම මෙතනමයි කියලා එතනටම ඇලීමකින් තොරව Tamanට සතුරක් සතුරු කරදරයක් තියෙනවා කියලා දැනෙනවා නම් ඌ ඌ එතනින් අතහැරලා වෙන කරදරයක්. ඒ නිසා මේ සත්‍යයන් වාගේ කිසිම තැනක ඇලීමකින් තොරව වාසය කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන මිග භූතේන චේතසා මේ මුවන්ගේ බඳු සිත් ඇතිව වාසය කරන භික්ෂුව තීන මිද්දං විනෝදෙත්වා භාවනාරාම සංචිතෝ හීන මිද්දී දුරු කරලා භවනාරාමේහි ඇලිලා වාසය කරනවා. පවිවේක රසස් සාදං නචිරස් චේව වින්දති යස්මහා තස්මාහි සප්පඤ්ඤෝ අම්භෝකාසී රතෝසියා පවිවේක රස ආස්වාදය ඒ කියන්නේ නිර්වාණ රසයේ ආස්වාදය නැති රසයව විඳති උන්වහන්සේ තාම ඉක්මනින් නබෝ කාලයකින් විඳිනවා මේ අබ්බෝකාස්කාගේ රකි වික්ෂුන් වහන්සේ යස්මා තස්මා හි සප්පඤ්ඤෝ අබ්බෝකාස ප්‍රතෝසියා ඒ නිසා සප්‍රාඥ නොනැති වික්ෂුන් වහන්සේ එබැවින් මේ අබ්බෝකාස්කාගේ කියන එලිමහනේ ඇලිලා වාසය කරනවා රතෝසියා කියලා බුදුගෝසාචාර්යන් වහන්සේ විසුද්ධි මාර්ගයේහි මේ දුතාංග නිර්දේශයේ අභෝකාෂ්ඨාංගය කියන දුතාංගය පිළිබඳව ආනිසංස කතාව දේශනා කරමින් අයං අභෝකාශිකාංගේ සමාදාන විධානප්ප බෙහෙද බෙහෙදානිසංස වන්නා කියලා අවසන් කරනවා. මේ තමයි අභෝකාශිකාංගය කියන දුතාංගයේ සමාදන් වන ආකාරය විධානය ප්‍රභේද බෙහෙද ආනිසංස වර්ණනාවයි කියලා අභෝකාශිකාංගයත් අවසන් කරනවා. ඉතින් ඒ අභෝපාසිකාංගය සහ රුක්ක මූලිකාංගය පිළිබඳව අපිට වැඩි වශයෙන් විස්තර කරන තරම් ලොකු විස්තර කතාවක් සඳහන් නැති නිසා අපි අභෝපාසිකාංගයත් සමගින් අද දවසෙත් මේ අමතපදන් වැඩසටහන දේශනා මාලාව අවසන් කරන්නට අපි සූදානම් වෙන්නේ. ඒ නිසා අපි අද දවසේ අපේ කාල වේලාවත් ඉක්ම යන නිසා වෙන්නේ මේ දුතාංග නිර්දේශී දුතාංග පිළිබඳ කතාවේ රුක්ක මූලිකාංගය පිළිබඳව අපි සාකච්ඡා කරා අබ්බෝකාෂ්ඨාංගය පිළිබඳව සාකච්ඡා කරා ඊළඟ දවසේ අපි නැවතත් සෝසානික සෝසානිකාංගය පිළිබඳව සාකච්ඡා කරන්න සුසානේ වාසී කිරීමේ දුතාංගය පිළිබඳව සාකච්ඡා බලාපොරොත්තු වෙන්න අපි අදටත් එහෙමනම් මේ අමතපදම් දේශනාවද සමාප්ත බලාපොරොත්තු වෙනවා ඉතින් අපි මේ ධර්ම දාන මේ වශයෙන් රැස්පත් කරගත්ත උදාර පුණ්‍ය ධර්ම සමුදාය සෑම සුළු දිවිතා මණ්ඩලයන් අනුමෝදන් වෙත්වා දෙදෙව්ලොවට අධිපති ශක්තිවන්දන වහන්සේ දතරාෂ්ට විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරුන් දෙවම හරක් දරුවන් ඇතුළු කොට ඇති සෑම සිට දිවිතා මණ්ඩලය මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ ආදිත්‍ය දිවිතා මණ්ඩලය මෙපින් අනුමෝදන්ව දිව්‍ය ඇසිසුරවඩ වඩාත් වර්ධනය කරන සම්බුද්ධ ශාසනයේ චිරස්ථායී භාවයට අවශ්‍ය ධාර්මික දිවිතා මණ්ඩලයේ අනුග්‍රහය රැකවරණය ආරක්ෂාව සලසත්වා මේ උතුම් සම්බුදු ශාසනය රැකගනිත්වා කියන බ්‍රහස්පතුව ආශිර්වාද පවත්වමින් හැම සියලු මේ වැඩසටහනට උපකාර කරපු සියලු දෙනාටත් අපි පුණ්‍ය ආනුමෝදනා පවත්වමින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්ඩ රැස්පත් වෙච්චි අනාගතයේ මේ ධර්මයේ ශ්‍රවණය කරන හැම සියලු දෙනාටත් අපි අපේ පුණ්‍ය ආනුමෝදනාව සිත කරමින් අද දවසේත් එමනම් අපි අමත පදන් දේශනාව સમાප්ත කරනවා හැම සුබ දිනාටම පෙරවන් සරණයි අපි දෙවියන් පිනන් මුදා කරනවා ආකාශත්තා ච භුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං තුමන් පරන්ති. දෛවම් පෙරවන් සම්ස්කෘතනාතම් පෙරවන්